එnde ende ende ende සක්මන මේ පරියංකයේ සංසිඳනවායි කියන්නේ අර මැද පෙනිච්චයේ අතර කඩයිම ලොකු වෙන එක තමයි. එතකොට මේ වැඩ වෙන කෑලි වලට වැඩිය වැඩ නොවි සංහිදී පවතින ප්‍රදේශේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හුඟ දෙනකොට බය ඇති වෙනවා.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 හිස්තන ලොකු වෙන්න පටන් ගන්නවා. එතකොට වැඩි බේම සිද්ධ වෙනවා. භාවනා කරන්න කරන දෙයක් නැහැ. එයාට තියෙන්නේ මේ යන්ත්‍රයට යන්න ඇරලා වෙත දේශ බලා සිටීම පමණයි. සක්මණේදී මේක සිද්ධ වෙනවා. හැබැයි සක්මණේ වම වැඩවල ඉවරලා දකුණ පටන් ගන්නවා කියන එකක් නැහැ.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 එනිසා මේ නව තාක්ෂණය කියන්නේ අපි මේ මේ උදේ හන්දෑවේ බින් කඩේට තල්ලිදම තමයි නව තාක්ෂණය දිනු කරනවා අපාය කොට ගැනීමක් විතරයි. අපිට අපායදී දෙන්න ඕන ටික පෙන්නනවා. මේ භාවනා කරනකොට මේක පේනකොට සද්ධාාවක් උපදවාගෙන මේක මෙහෙමනම් මේ භාවනාවට යෙදිලා සීලක ඉඳලා ඇහ කන පේන වෙලාවේ මෙහෙමනම් මේම පරිේශනයක් නොකර මැරෙන්න වුණොත් මොකද වෙන්නේ? අපි කරන පිං අපිට මතක් වෙයිද, පව් මතක් වෙයිද අපිට පාලනය කරගන්න පුළුවන් වෙයිද තත්ත්වේ. ඒ නිසා සතුටු වෙන්න ඕනේ අපිට මේක පෙරහුරුවක් කරලා බලන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒ නිසා මැරෙන්න චිත්තක්ෂණයටත් කලින් දැනගන්න පුළුවන් නම් අපි මේ හම්බ කර කර දෙන්නේ මේ ලෙඩ හිත ලෙඩ කරන, කය ලෙඩ කරන ආරම්මන.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 තෙරුවන් සරණයි. ඔව් ගොඩක් ඉරියව් පවත්වනවට වැඩිය හොඳයි ටිකක් ඉරියව් වෙනස් කරන එක. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ටිකක් ඉරියව් වෙනස් කරමින් ඉන්න යා උත්සාහ කරන්න ඉරියව් වෙනස් නොකර ඉන්න. ඒ නිසා කවදාකවත් දිනගත්තේ නැති, දන්නේ නැති කෙනෙකුට ඉරියව් වෙනස් කරන්න ඉන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. නමුත් Taman ඉන්න දැන දැන් කියන්නේ එතකොට පුළුවන් ඊ ගාවට කරන දේ කියන්නේ. ඒ නිසා අපි මේ චිත්ත රූප මවාගෙන භාවනා කරන්න ගියාම දෙන උපදේශය හෙන්නේ අර තමන්ගේ හිතේ තියෙන මන අප දේවල් තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා කායට වේදනාවක් ආවට පස්සේ ඒක කෙරේ කරුණාව කියලා හිත නරක කරගෙන හිත දුර්වල කරගන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ ඒ කරුණාවට උදව් කරන තරම් හිත ශක්තිමත් කරගන්නයි ඕනේ.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 මාරු කරලා බලන දැන් ඒ ඉරියව් මාරු කිරීම දක්ෂණ වේදනාව දුරවන් වුණා නම් තුනී වුණා නම් අඩු වුණා නම් ආයෙ ගිහිල්ලා ආනපන තියන්න. එතකොට නම් භාවනා කැඩෙන්නේ නැහැ සතිය කැඩෙන්නේ නැහැ කරුණාව කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ කරන වැඩපිළිවෙල යෝගාවචරයක් විදියට කරා.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 නෑ අනික් මේ සින්ටෝන් නිසා කොහේ හරි වල්ලලා දායි මම මගකින් බාර ගන්න. මැඩෝනා මැරිච්චා. ආයෙසරයක් කලන්ත හැදෙන්න ආරින්. ආයෙසරයක් කලන්ත හැදෙන්න ආරින්. ඒ කලන්තේ හැදෙනවා නම් ඒලට නිකන් තේ එකක් බීලා ආයෙ භාවනා කරන එකයි තියෙන්නේ. වෙන නෑ කරන්න දෙයක්.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 මේ භාවනා මධ්‍යස්ථානේ උනාට වැඩිය සැප පහසුකම් දෙනකොට මම විරුද්ධ වෙනවා. මොකද හුරතල් වෙනවා වැඩි. ඕම හුරතල් වෙලා නිවන් දකින්න බෑ මොකද අපිට අවබෝධ කරගන්න දුක්ඛ සත්‍යනේ. දුක නැතිනකොට ඔය නොසිතූ නොවිරෝධයක් වුණොත් නිවන් මාර්ගය කියලා හිතා. දන්න දෙයක් වුණොත් අපායි.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 නැත්තම් අසලා යන්නේ. මේක විශ්වවිද්‍යාලයක්. ඊළඟට මේ මං පැවිද්දෙක් නේ. මේක බෞද්ධ විශ්වවිද්‍යාලයක් නේ. මේක නිවන් දකින්න නෙවෙයි. අන්න ස්වාමීන් වහන්සේ තැන නිවන් දකින්න මෙහෙන්න දෙපයිවලු. මෙහෙන්න ගොඩ PhD එකක් ඕන නම්. ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. මේ මිනිස්සු කැමති නැහැ ගුරුකුලේ වෙනස් කරන්න.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 කෙලින්ම නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඔබ දන්න තැන නිවන නොතිබෙන්න පුළුවන්. ඔබ නොදන්න තැන නිවන තියෙන්න පුළුවන්. අන්නේ අඩුපාඩු ඔබේ දැනුම තුල තියෙනවා කියලා පෙන්නලා දීලා තියෙන නිසා කරුණා කරලා යුද සෙබලෙක් වෙන්න. ඕන දෙකට ඉදිරියට වෙලා ඉදිරියට යන්න.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 ඒ වගේ පරිය සක්මනේදී හොඳට හිත එකලස් වුණා නම් ඒ එකලස ඒ වඩාගත් සතිය හලහප්ප ගන්න තු එහෙම පරියන්කට ගෙනින්න ඕනේ. ගෙනාට පස්සේ හුස්ම රැලි දෙක තුනක් පේනකොට මොකක් සංසිඳෙනවා. ඒ සංසිඳුණාට පස්සේ පාලනයෙන් ගිලිනවා වගේ පේනවා. එක්ක නිදිමත වෙනවා.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 ඒ නිසා මේ බය පැත්තක තියලා වෙන ඕන දෙයකට බලාන ඉදිරියට යන ගතිය අනිවාර්යෙන් භාවනා වර්ධනත් එක්ක සිද්ධ වෙනවා. සිද්ධ උනේ නැත්නම් භාවනා හරිය ගිහිල්ලා නැහැ. ඒ නිසා මේකට අනිත් දවසේ ලෑස්තිලා යන්න කියන එක තමයි තනි තනි වචනේ තනි වාක්‍යයෙන් කියන්න තියෙන උත්තර.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 ඒ අනුව නාම කර්මස්ථානයේ ස්පර්ශයේ මුල් කරගත්තට පස්සේ ස්පර්ශයේ වේදනා පැත්ත, සංඥා පැත්ත සහ සංස්කාර පැත්ත එතකොට දැන් මේ කෙනාට එතකොට ප්‍රශ්නයක් වෙනවා මුළු ලෝකෙම මුළු සතියෙම තියෙන වේදනාවට සමාන්තරවද කියලා. මොකද මෙයාට සංඥාව තව ඉලිප්පිලා නැහැ. සංස්කාර ඇවිල්ලත් නැහැ. වේදනාව පැත්තෙන් තමයි ජීවිතේ දිහා බලන්නේ. ඉතින් වගේ අපි යන ඇතුලේ තියෙන හැංගිච්ච චරිත ඒව එලි කරන්න නම් අපි ඉස්සල්ලාම Tamange මූල කර්මස්ථානයේ වශී කරගන්න ඕනේ. හේම කරගන්න ඕනේ. කීකරු කරගන්න ඕනේ. ආම්බාම් කරගන්න ඕනේ. ඒකල පස්සේ තමයි බැඩේ පටන් ගන්න හැබැයි.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 හරියන්න පුළුවන් වරදින්න පුළුවන් වෙනම දෙයක්. නමුත් මේ අදහස දී ගණ්ඩායි අපි මේ නිතර නිතර හමු වෙමින් ධර්ම සාකච්ඡා කරමින් බණ කියන්නේ. හිත පිටගින අනේ ගැන කිසිසේත්ම තැවෙන්න එපා. ඒකට උත්තරයක් නැහැ. ගියාට පස්සේ දැන් කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනම් එච්චරයි.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 ඊට පස්සේ දන්න මොන ප්‍රමේය දාන්න ඕනේ මොකද්ද පියවරවල ටික ඉවරයි. ඒ නිසා කොයි වෙලාවක හෝ ගාන දන්නවනම් ඌ පාස්. ඌ ඊට පස්සේ ලියන්නේ බලන්නේ කාට තේරුම් ගන්න. එක්සැමිනේට තේරෙන්න ඕන නිසා ගාන ලියුවා මේ නියාම යනවා මේ පාදේ යනවා මේ නියාම යනවා මේ ඉවරයි. නිසා ගාන තේරුම් ගත්තා නම් ඌ පාස්. ඌ පේලෙන නම් පේලෙන එක හරියට බලන මනුස්සයාට පාදෙන් පාදේ ලියන්න දන්නේ නැති නෑ. ඒක ලකුණු කැපෙනවා. හරියට කෙරුවේ නැත්නම් ලකුණු කැපෙනවා. උත්තරේට ඉරිදෙක් ගැහුවේ නැත්නම් ලකුණු කැපෙනවා. ඒ නිසා ගානේ ප්‍රශ්න තියෙන්නේ ගාන තේරුම් ගත්තා නම් උත්තරේ දෙනවා.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 සත්පුරුෂයෙක් කවදාවත් දොස් කියන්නේ නැහැ. ඔය කල යුත්තේ මේකයි කියලා දන්නවා. එහෙම දන්නේ නැත්නම් තම්බියෙක් වෙන එක හොඳයි. එච්චර මට කියන්නේ තම්බි කියලා කියනකොට මේ මුස්ලිම් මිනිස්සු මයිත් එක තරහ වෙනවා ඇති. නෑ මම ඉතින් අර මං ඉගෙන ගත්ත දාට තම්බි කියන්නේ මල්ලි කියන එක.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 මෙහි ඉන්නවා මේ කුණ කට්ටා. ඒක සාමාන්‍ය මුරුක්කුවක් විතර ඇති. එහෙම නැත්නම් මේ උඳු ඇලක් විතර ඇති සතා. ඒ කිය ඇකිලුනහම කොස්කොලයක් ඇතුළේ ෂෝක් එකට ඉන්න පුළුවන්. ඉතින් අපි කකුල තියෙනකොට අපිට කොස්කොලයක් පේනවා. කකුල තියන්න චිත්තක්ෂණට ඉස්සෙල්ලා උගේ ඔළුව විතරයි දාගෙන ඉන්නේ ඔළුව දැක්කයි කියලා හිතන්නේ.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 භාවිතා කරලා බලනකොට පේනවනේ මගේ හිත කොහොමඩක්වත් මට ඕන නැගේ තොත්තෝගේමයි කියලා නිකන්. උට උන දෙතෝ කරපේ මම මං ආනාපානේ කරනවා. ඉවරයි. මේකට මම කියන තරම් අමනයිනේ අපි. බුදුරජාණන් කියනවා මෙච්චර චපල මේතරම් කීවානාහන දේ මේක මම මේක මගේ මේක ආත්මේ කියන්න එපා ප්‍රධාන වශයෙන් මේ ප්‍රශ්න නගන්න.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 හුස්ම ගන්න පහයි කියලා කියන්නකෝ ඒක හය කරපු දවසේ මෙයා මැරිලා වැටෙනවා. එච්චරයි. ඒසා මේ වරදින දේවල් පරදින දේවල් මම කියාගෙන ඒකට පොහොර දාන ගතිය කියනවා මාරපාක්ෂිකයි කෙලස් කිය. ඒ වෙනුවට බුදුහාමුදුර අපිට උපක්‍රමයක් දීලා තිනු ඔය ඔක්කොම නලින් අතර බලපන් හුස්ම බලන්න පුළුවන්ද කියලා. ආ දෙකක් බලපන් තුනක් බලපන්. එතකොට මේක නිකම්ම මැලවිලා යනවා. ඒක නිසා මේකත් එක්ක රණ්ඩු කරන එක නෙමෙයි භාවනාව කියන්නේ. ඒකට දීලා තියෙන විකල්පය නමව සඳහන් කළා නෑ. මම භාවනා කරන මේ ආනාපානේ මට ආනාපානේ පේනවද නැද්ද කීයක් බලන්න පුළුවන්ද වම්නාස්පුඩේද වදින් දකුණුනාස්පුඩේ මොකක්වත් නැහැ තන්නේ කරම මුළු ලියුමම මාරපාක්ෂිකයි මුළු ලිපියම කෙලස් මේක නොකරණ්ඩයි අපි ඉස්ලාම කොලයක් දෙන්නේ කමටහන් සුද්ධ කිරීමේ මේ කොලේ කියවන්න මේ කියවලා කමටහන මුදුන්පත් වෙන තැනක ඉඳලා පටන් අරගන්න. එහෙම නැත්නම් මේ මේ කොල්ල කෑල්ලයි පෑන දෙකම කඩදාසිය විසිකරන්න කුණු බාල්දියකට. අපරාධ කොළ නාස්ති කරන්න එපා. අපදාද පෑන් නාස්ති කරන්න එපා. කරුණා කරලා මේ හිටපු පැයේම හරියන එක හුස්මක්වත් බලන්න බැරි වුණාද? එහෙමනම් තව ටිකක් උත්සාහ කරන්න. මේ හිත කඩප්පුලි කියලා ලියලා අපරාධ කොළ නාස්ති වෙනවා. හිත කියන්නේ කඩප්පුලි දෙයක්. ආය හිත කියන්න වෙන ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ හිතෙන් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද? වම දකුණ කීයක් බලන්න පුළුවන්ද කියන දැනෙන් පටන් අරගන්න. එතකොට Taman තුලම තියෙන හැකි සංඥාව සාධනීය පැත්ත, සිරියාවන්ත පැත්ත පෙනී. නැත්තම් මේක ඇහෙනකොට අහගෙන ඉන්න මිනිහාගේ හිත එන ගහච්ච දෝම් පිටිනක් වගේ පාළු වෙනවා. හුනියමක් වෙනවා. කරන්න එපා. ප්‍රසිද්ධ ස්ථානවල කුණු රෙදි හොදන්නත් එපා, වමනේ කරන්නත් එපා, කක්කා කරන්නත් එපා, චූ කරන්නත් එපා. ඒවට වෙන තැන් තියෙනවා. මෙතන තියෙන්නේ හරිය තැනින් පටන් අරගෙන රචනයේ අන්තිමට ලිවට කවන්නේ මගේ හිත කඩප්පුලි කියලා ප්‍රශ්නයක් නැහැ.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 උදාහරණයක් වශයෙන් ගත්තොත් ආශ්වාසයේ පටන් ගන්නම නාසිකාග්‍රේ සිදු වෙන්නේ උඩුතොලේ නාසයේ උඩු පැත්තේ පින්නේ කියලා. ඉතින් ඒ කියන්නේ පටන් අරගෙන හුස්ම පීරාගෙන යන පැත්තට ගිහිල්ලා හුස්ම පටන් ගන්නකොට කොහොක්වත් දැනෙන්නේ නැහැ. තනක් අල්ලන්නත් බෑ වෙලාවකුත් නැහැ. ඒ නිසා හැමදේම පටන් අරගන්නේ අපිට දැනෙන්නේ නැති තැනකින්.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 ආසර් ප්‍රසාර මේ පිම්බීම හැකිලිමත් තියෙනවා. මේ වේදනාවේ තියෙනකොටද වැඩියෙන් සතියේ හිටින්නේ ආනපන තියෙනකොටද වැඩියෙන් සතියේ හිටින්නේ පිම්බීම හැකිලිමට තියෙනකොට වැඩියෙන් සතියේ තියෙන්නේ කියලා සතිය වැඩි කිරීමට අදාළ ඕනම දෙයක් වාසියට ගන්න මට හොඳට කියන්න පුළුවන් වේදනාව තියෙනකොට කොහොමදත් ඵලයන් කිව්වා සතිය පිට යන්නේ නැහැ ඒ නිසා වේදනාව ওই දෙන්න ওই තුන් දෙනාගේ හොඳම යාළුවා. එයා අයින් කරන්න හදනවා කියලා කියන්නේ භාවනාවට අකමැත්ත. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තියෙන අකමැති. ඉතින් ඒක නට හම්බ වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය හම්බෙන්නෙත් නැහැ. භාවනාව හම්බෙන්නෙත් නැහැ. මොනම සත්‍යයක් හම්බෙන්නේ නැහැ. මොකද මේ භාවනාවේ හම්බෙච්ච තෑග්ගට කුණු වතුරක් කරනවා මූණට කියලා ගන්න.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 ඒ දේ කරලා ඊගාව අරමුණ අරගන්න සතිය පිටව ගන්න යන්න. ඒක ආනපාන වෙන්න නම් ආනපාන වෙච්චාවයි. පිම්බි මහැකිනවා පිම්බි මහැකින වෙච්චාවයි. වේදනානම් වේදනාව වෙච්චාවයි. එනේක මොකා හරි කමන්නේ අල්ලගෙන සතිය පිටන එකයි තියෙන්නේ. පන්තරකට ගැරන්ටි එකක් ආවත් ඒ හාමුදුරුවෝ දරණුවකට හරි ගන්නවලු. නැත්තම් පන්තල් කරන්න බෑ. එන්නේ එක ඇල්ලුවා කලේ නමන්න දරුණුට හරි හදාගත්ත ගත්ත බැන්නම් ඵලයක්. එන්න එපා. ඒ වගේ තමයි භාවනාවට එනවනේ ගෙට සතියට දැම්ම එතකොට එන එකයි යන එකයි. උඹ එන්න එපායි කිව්වට හරියන්නේ නැහැ. ඒ කොච්චර කිව්වත් මගේ කටේ ගොඩක් වචන කියවෙන්නේ ඒකම උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ වුණාට අපි වැඩිම මේ පැමිණිච්ච එකක් නැති කරන්න උපක්‍රමාන.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 ඉතින් ඒ වගේ මේ රූප කර්මත්තාන කියලා නාම කර්මත්තාන මේ බැට් එක මාරු කරන තැන අභියෝගයක් තමයි. නමුත් ලෑස්තිලා යන්න වෙනකට වැඩිය හරිය විචිත්‍ර භාවනාවක් විචිත්‍ර සතියක් විවිධාංගීකරණ වෙච්ච සතියක් හම්බ වෙයි. එදාට තේරෙයි දියුණුව කියන්නේ මෙන්න මේකයි කියලා. ඔය ඉන්න එකේම ලගින එක නෙවෙයි. එයා ජවනිකා මාරු කරනවා. රූපෙන් නාමයට මාරු වෙනවා. ඉතින් මේක තමයි මේ වෙන්න හදන්නේ. අනිත් දවසේකට සාදරව යන්න කියලා කියන්න පුළුවන්. අතිවන්දනීය පූජනීය ගරු ස්වාමින් වහන්සේ අද දින මා සක්මන් මළුවේ සක්මන් භාවනාව විනාඩි 15ක් පමණ සිදු කර පර්යංක භාවනාවට ගියමි.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 මෙය නිවැරදි භාවනා ක්‍රමයක් දැයි දැන ගැනීමට කැමැත්තෙමි. එසේනම් මා ඉදිරියට කුමක් කළ යුතුද යන්න පිළිබඳ උපදෙස් දෙනමෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකදී රූප ධර්ම ගෙවෙන්න ගෙවෙන්න හිත නාම ධර්ම වලට යනවා. නාම ධර්ම යන එක්ක නිදිමත, එක්ක සැකේ, එක්ක බය, එක්ක අනිශ්චිතතාවයේ එතන මානසික එක එක දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා.